ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයානන්කාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලේසෝ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 සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය අසුරින් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ පිළිබඳ ධර්ම දේශනා මාලාවෙහි අද 12 වෙනි ධර්මානුශාසනාව එහිදී තථාගතයන් වහන්සේ දොළොස්වැනි චිත්තෝපප්පවේශ ධර්මයේ හැටියට දේශනා කරන්නේ සාරම්භය පිළිබඳව. සාරම්භය චිත්තෝපප්පවේශ ධර්මයක් කියන බව දැනගෙන ඒ සාරම්භය නැමැති චිත්තෝපප්පවේශ ධර්මය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. සාරම්භය කියලා කියන්නේ තුනතුනේ අනුන් කරන දේවල් දිහා බලලා හොඳ හෝ නරක හෝ ඒ අනුන් කරනවට වඩා වැඩියෙන් කරන්නට සිතන ගතිය තමයි ආරම්භය කියලා කියන්නේ. ඒ හඳුන්වනවා කර්මොත්තරිය කර්මයයි කියලා. ඒ කියන්නේ කරන දේට වඩා ඊට වැඩියෙන් කරන්නට සිතන ගතිය. ඒතකොට හොඳ පිළිබඳවත් එහෙම ඇති වෙන්නට පුළුවන් නරක පිළිබඳවත් එහෙම ඇති වෙන්නට පුළුවන් ඒ නිසා මේ සාරම්භය කුසල සාරම්භය අකුසල සාරම්භය කියලා දෙපසකින් විග්‍රහ කරලා හඳුනාගත යුතුයි කුසල සාරම්භය කියලා කිව්වට නම ඒ විදිහෙන් අපි වෙන් කරගත්තට ඒකෙන් අදහස් කරන්නේ එය කුසලයක් කියන එක නෙවෙයි කුසල් කිරීම සම්බන්ධව ඇතිවෙන සාරම්භය ඒ කියන්නේ අනිත් අය කරන හොඳ වැඩ අනිත් අය කරන යහපත් ක්‍රියාවන් දැකලා දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පරෝපකාරය වැනි කුසල ක්‍රියාවන් දැකලා ඒවා පිළිබඳව සාරාංශයක් ඇති වෙනවා. එතකොට එහිදී තමන්ගේ මනසෙහි අනිත් අය කරනවට වඩා ඊට වඩා ඉස්මින් කරන්නට හිතන ගතිය. එතකොට එහිදී තමන්ගේ මනසේ ක්ලේශයක්මයි ඇති වෙන්නේ මානය, තණ්හාව, ඒ වගේම සක්කාය දිට්ඨිය මේවා මුල් කොටගෙන ඒ විදිහට අනුන් කරනවට වඩා තමන් කරන්නට ඕන, දන් දෙන්නට ඕන, පින්කම් කරන්නට ඕන කියලා හිතනවනම් ඒකත් ආරම්භයමයි. එතකොට අර අනිත් අයට කරන උපකාරය සමාජයට ඵලදායක වුණාට ඒ තණ්හාව හෝ මානය හෝ දිට්ඨිය පෙරදරි කරගෙන අනුන්ට වඩා කරන්නට හිතන ගතිය Tamanගේ සිත කිලිටි කරන්නට හේතු වෙනවා. ඒ නිසා එබඳු කුසල් සතර ගමනේ යම්කිසි සැප විපාකයක් ලබන්නට හේතු වුණාට නිවන් දකින්නට හේතු වෙන්නේ නැහැ. මොකද සිත කිලිටි කරන ධර්මයක් ඒ සමග බැඳී පවතින නිසා. එතකොට ඒ පිළිබඳව අපි දෙවනුව ටිකක් පැහැදිලි කරගමු. ඊළඟ කාරණය තමයි අකුසල සාරාංශය. විශේෂයෙන් අද ධර්ම දේශනාවේදී අපි වඩාත් පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ ඒ අකුසලයක් හැටියටම ප්‍රධාන වශයෙන් ආරම්භය මනසේ ඇති වෙන හැටි. දැන් අර කුසල් කිරීම සම්බන්ධව ඇති වෙන ආරම්භයේදී යම්කිසි ක්ලේශයක් හැටියට එය හඳුනාගත යුතුයි. නමුත් පාප ධර්මයක් හැටියට ලොවට හානියක් ඒ සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෙට සමහර විට ඒ නිසා යහපතක් සිද්ධ වෙනවා අනුන්ට දන් දෙන්න අනුන්ට උදව් කරන්න ඒ වගේම පින්කම් කරන්න පෙළඹෙන නිසා ඒකෙන් ලෝකෙට යහපතක් වෙනවා හැබැයි තණ්හාවෙන් මානෙන් දික්තියෙන් Tamange හිත කෙලසන නිසා නිවන් මඟ ඇහිරෙන සිත කිලිති කරන හේතු ධර්මයක් Tamange సంతානෙහි ජනිත වෙනවා මේ අකුසල ආරම්භය ඊටත් වඩා බරපතලයි ඊට වඩා භයානකයි කුමක් නිසාද ක්ලේශ වශයෙන් Tamanගේ සිත කිලිටි කරනවා පමණක් නෙවෙයි ඒක බොහෝ පෞකම් වලට හේතු වෙන ලෝකෙටත් අනර්ථය කරන්නට හානි කරන්නට හේතු වෙන බරපතල අසත් ධර්මයක් පාප ධර්මයක් ඒ අකුසල සාරම්භය නිසා ජනිත වෙනවා ඒ අකුසල සාරම්භයත් දෙවිධකින් ගොඩනගෙනවා ලෝභ මූලිකව සහ ද්වේෂ මූලිකව ලෝභමූලිකව ඒ සාරන්ධය මතුවෙනකොට අනිත් අයගේ සම්පත් දැකලා අනිත් අයගේ ගෙවල් දොරවල් යාන වාහන ඒ කන බොන විදිහ ඒ අඳින පළඳින විදිහ දැකලා තමන් ඊට වඩා ඉහළින් කටයුතු කරන්නට ඕන කියලා හිතන ගතිය. දැන් සමහර වෙලාවට අපි දකිනවා සමාජයේ බහුලව මේ ක්ලේශය ක්‍රියාත්මක වෙන ආකාරය අනිත් අය හොඳ ගයක් දොරක් හදලා තියෙනවා දැක්කොත් තමන්ටත් ඊට වඩා හොඳ එකක් හදා ගන්නට ඕන කියන අදහස ඇති වෙනවා. ඒ වගේම අනිත් අය යම් කිසි වාහනයක් මිලදීගෙන තියෙනවා දැක්කොත් අපි ඊට වඩා හොඳ වාහනයක් ගන්නට ඕන කියන අදහස. එතකොට ගියක් දොරක් යාන වාහන Tamanට ජීවිතයක් ගත කරනකොට ඒවා අවශ්‍යයි. නමුත් ගේ දොර අවශ්‍ය වෙන්නේ අපට සුව පහසුවෙන් ජීවත් වෙන්න Tamanගේ කටයුතු ටික මනවින් සිද්ධ කරගන්න. යාන වාහනය අවශ්‍ය වෙන්නේ Tamanට අවශ්‍ය තැනට ගමනක් බිමනක් යන්නට. නමුත් ඒ අවශ්‍යතාවයේ පරයා අර අනිත් අයට වඩා ඉහළින් Taman කැපී පෙනෙන්නට, වැජඹෙන්නට, Tamanගේ ප්‍රතිරූපය සමාජයේ ඉදිරියේ මවා පෙන්වන්නට සිතනකොට ඒ මානසික දෝෂය නිසා තමන්ගේ අවශ්‍යතාවයෙහි ප්‍රමාණය තමන්ට නොපෙනී ගිහිල්ලා අර දුර්වල ක්ලේශ ධර්මයට හැංගීම් වශයෙන් තමන් වහල් වෙනවා. එතකොට කලයුත්ත නොකලයුත්ත පිළිබඳව ඒ වගේම ඒවාහි ප්‍රමාණය Tamanට දරන්න පුළුවන් ප්‍රමාණයන් පිළිබඳව හැඟීමකින් තොරව අනිත් අය කරන කරන විදිහට Taman කටයුතු කරන්නට ගිහිල්ලා බොහෝ කොට ධනෙන් පරිහානියටපත් වෙන අවස්ථා ඒ වගේම ගෙවා ගන්න බැරි තරම් ණය මුදල් අරගෙන මුළු ජීවිත කාලෙම පීඩාවටපත් වෙන අවස්ථා ඉපැයීම් සහ වියදම් කිරීම සමතුලිත කරගත නොහැකිව තමන්ගේ ජීවිතය අසමතුලිත බව නිසා ඇතිවන ගැටලු මේ විදිහේ බොහෝ ප්‍රශ්න මතුවෙන්නට මේ ආරම්භය හේතුවක් වෙනවා. ප්‍රශ්නක් වෙලාවට අපි දකිනවා අපටත් වඩා පින්වත්තුන් ගිහි සමාජයේ ජීවත් වෙන නිසා මේවා පිළිබඳව හොඳට අත්දැකීම් තියෙනවා. තමන් නිවසක් තනන්නට සැලසුමක් හදනකොට ඒ තමන්ගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද ඒ වගේම ඒ අයගේ වැඩ කටයුතු කොහොමද ඒ අයට පහසුවෙන් ජීවත් වෙන්න වැඩ කටයුතු කරගන්න අපේ නිවස කොහොමද සැලසුම් කරන්න ඕන කියලා එහෙම ගියක් දොරක් සැලසුම් කරන අය ගොඩක් අඩුයි ඒක හුඟක් වෙලාවට අනිත්‍ය කොහොමද හදලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ගෙදර සැලසුම කොහොමද? එහෙම නැත්නම් ඒ සැලසුම් හදන කෙනාට කියලා වඩා හොඳ සැලසුමක්, උසස්ම සැලසුමක් හදාගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මොන විදිහෙන්ද ඒ සැලසුම අවශ්‍ය කියලා හෝ සමහරට Tamanට තේරෙන්නේ නැහැ ඒක කියාගන්න වඩාම හොඳ එකක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අර සැලසුම් හදන අය ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දක්ෂතාවය, ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා එක් එක් විදිහට සැලසුම් කරලා දුන්නාම ඒකේ හැඩය හොඳනම්, ලක්ෂණ හොඳනම් ඒ විදිහට හදන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේ සමහරලාට හදලා ඉවර වුණායින් පස්සේ Tamange කටයුතු ටික කරගන්න පහසුවට වඩා අපහසුතාවලට පත් වෙන අයත් අපි බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. ඉතින් ඒක සැලසුම් කරන අයගේ දෝෂයකට වඩා ඒ සැලසුම් කරන කරන අයට නිවැරදි මඟ පෙන්වීමක් එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවය පිළිබඳව ඒ අයට පැහැදිලි කරන්නට නිවට තනන අයිතිකරුවා සමත් වෙන්නේ නැතිනම් අනිත් අය විසින් තනා දෙන එකක් දුක් විඳින්නට තමයි පහසුමත් අපහසුමත් තමන්ට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට හුඟක් වෙලාවට අර අන්න ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපේ මවාපාන්නට උත්සාහ කිරීම නිසා බොහෝ පීඩා විඳින අවස්ථා සමහරලාට අපි දකිනවා. දැන් ඇතැම් අවස්ථාවල දැන් යාන වාහන පාවිච්චි කරන අය වඩාම උසස් වාහනයක් වඩාම මිලාදික වාහනයක්. එතකොට එහෙම ගැනීම වරදක් නෙමෙයි. Tamanට මුදල් තියනවා නම් පවත්වා ගන්නට පුළුවන් නම් ඒ වගේම නඩත්තු කර ගන්නට පුළුවන් නම් එහෙම ගැටලුවක් නැතිනම් Tamanට කැමති වාහනයක් මිලදී ගැනීම වරදක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි යමක් පරිසරණය කරනකොට යථා ලාභ සන්තෝෂ යථා බල සන්තෝෂය යථා සාරුප්ප සන්තෝෂය යථා ලාභ කියලා කියන්නේ Taman උපයන ප්‍රමාණයට එහෙම නැත්නම් Tamanට ලැබෙන ප්‍රමාණයට ඔරොත්තු දෙනවද මේ මිලදී ගන්නට යන දේ ඒකට ඔරොත්තු දුන්නේ නැතිනම් අපි අමතරව ණය වෙලා අනුන්ගෙන් ඉල්ලන්නට ගිහිල්ලා එහෙම නැත්නම් තව සමහරලාට වංචනික දේවල් සඳහා පෙළඹෙන්නට පුළුවන් එතකොට ඒ තනත්තාගේ පාපිච්චතාවය පාපකාරී අදහස් අකුසල් කරන්නට පෙළඹෙන ගතිය අයථා විදිහෙන් ධනෙ උපයන්නට හිතන ගතිය අන් අයගෙන් අල්ලස් ගන්නට හොරකම් කරන්නට වංචා කරන්නට මුලා කරලා ගන්නට ඒ වගේම Tamanට අයත් නොවන දෙයින් නොසුදුසු විදිහට මුදල් උපයා ගන්නට මේ විදිහට දේවල් වලට මිනිස්සු පෙළඹෙනවා අර Tamanට තියෙන ප්‍රමාණයට පරිලන විදිහට දේවල් පවත්වා ගන්නට බැරි වෙනවා එතකොට ওই විදිහේ මහා සමාජ අර්බුදයක් ඇති කරන්නට ප්‍රධාන හේතුවක් වෙනවා මේ අනුන් කරනවට වඩා ඉහළින් Taman දේවල් කරන්න ඕන අනුන්ගේ ප්‍රතිරූපයට වඩා Tamanගේ ප්‍රතිරූපේ ඊට වඩා උසස් මට්ටමින් තියාගන්න ඕන කියලා මේ හිතන ගතිය. එතකොට අවශ්‍යතාවය කියන එක යටපත් වෙලා අර හැඟීමට වහල් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වෙන තුනේ ඒ තනත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සාරංභයට වහල් නොවි යථා ලාභ ඊළඟට යථා බල තමන්ට ලැබෙන මුදල යම් ප්‍රමාණයකින් උසස් වුණත් ඒ ප්‍රමාණයත් එක්කලා මේ දේවල් අරගෙන තමන්ට නඩත්තු කරගන්න පුළුවන්ද පවත්ව ගන්න පුළුවන්ද දැන් සමහර වෙලාවට අපි හිතමු ඇතම් කෙනෙකුට යම් කිසි ස්ට්‍රීට් ටිකට් එකකින් ලොකු මුදලක් එකවර ලැබෙනවා. එහෙමත් නැත්නම් තමන් රැකියාව කරපු තැනින් අර්ථ සාධක මුදලක් හැටියට හරි වෙනත් දීමනාවක් හැටියට හරි එක මුදලක් වැඩිපුර යම් අවස්ථාවක ලැබෙනවා. ඒ ලැබුණු ගමන් මට දැන් මුදල් ලැබුණනේ මට තියෙනවනේ තියෙන නිසානේ මම ගන්න කියලා එහෙම අරගත්තට ඇත්තටම මේක නඩත්තු කරගන්න පවත්වා ගන්නට සංරක්ෂණය කරගන්නට පුළුවන්. ඒ තරම් Tamanට දැනුම සහ හැකියාව බලපුලුවන්කාරකම තියනවාද? එහෙම නැතිනම් අර මොදල් තිබුණා කියලා මොදල් ලැබුණා කියලා වුණත් දේවල් ඒ විදිහෙන් පරිහරණය කරන්නට ගැනීම බොහෝ කොට අනතුරු පිණිස හේතු වෙනවා. සමහරලාට අපි දකිනවා එහෙම එකවර මොදලක් ලැබුණාන් පස්සේ Tamanට ඔරොත්තු නොදෙන තරම් සමහරට රන් රිදී ආදී අරගෙන යාන වාහන අරගෙන ඒවා නිසා හොරු හුරුන්ගේ ග්‍රහණයට නතු වෙනවා ඒ වගේම හතුරුන්ගේ ග්‍රහණයට නතු වෙනවා මොකද මේ තනත්තා දුර්වලයේ කියලා දැනගත්තු ගමන් හොරු මංකොල්ලකාරයෝ වංචනිකයෝ ඒ දේ පැහැර ගන්නට වෑයම් කරනවා මොකද කාම වස්තුන් කියන ඒවා කාටත් ප්‍රියයි අර උදාහරණයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මංසපේ සූපමා කාම මස් මස් කැදල්ලක් වගේ මේ කාමය. ඒ කොහොමද නිසාද මස් කැදල්ල උකුස්සේ කරගෙන යනකොට අනිත් උකුස්සන්ටත් මස් ප්‍රියයි. ඒ නිසා අනිත් සියලුම උකුස්ස අර මස් කැදල්ල අරගෙන යන උකුස්සා පසුපස ඒ උකුස්සාට කොටමින් පීඩා කරමින් හිංසා කරමින් අර මස් කැදල්ල පැහැර ගන්නට වෑයම් කරනවා. එතනදී අර මත්පැදල්ල ග්‍රහණය කරගත් උපස්සා අර සියල්ල ජය ගන්නට සමත් නොවුනොත් එක්කෝ මරුන් කන්නට සිද්ධ වෙනවා එහෙම නැත්නම් මත්පැදල්ල අතහැරලා නිහඬ වෙන්නට සිද්ධ වෙනවා අන්න ඒ වගේ තමයි මේ ලෝකේ කාම වස්තුන් තමන්ට ලැබුණා වුණත් ඒවා නඩත්තු කරගන්නට පවත්වා ගන්නට තරම් තමන්ට මහේශාක්‍ය බවක් ඒ තරම් දැනුමක් හැකියාවක් ශක්තියක් තමන් ළඟ නැතිනම් ඒබඳු කාම වස්තුන් ලෝකෙට පෙන්වන්න පවත්වන්නට ගිහිල්ලා හොරුන්ගේ ග්‍රහණයට මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතු වෙලා තමන්ට තියෙන ටිකක් අහිමි කරගෙන ජීවිතේ බොහෝ අපහසුවට පත්වන අය අපි සමාජයේ ඕන තරම් දකිනවා එහෙම වෙන්නේ කුමක් නිසාද? යථා බල සන්තෝෂේ Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් දේවල් පවත්වා ගන්නට තරම් සිහි බුද්ධිය නැතුව අර සාරම්භය නිසා අනිත්‍ය කරන විදිහට අනිත්‍යටත් වැඩියෙන් Taman දේවල් කරන්නට හිතන ගතියත් එක්ක ඇති කරගන්නා විපත්ති. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථා සාරුප්ප සන්තෝෂේ තමන්ට සමහරට ලැබෙනවා වෙන්නත් පුළුවන්. තමන්ට නඩත්තු කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හැබැයි තමන්ට ගැළපෙනවද කියලා බලන්න ඕන. තමන් පැවිද්දෙක් නම් ඒ පැවිද්දාට ඒ උචිතද? තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරන කෙනෙක් නම් තමන්ට උචිතද තමන්ගේ දැන උගත්කම් වලට ඒ වගේම තමන්ගේ තනතුරු වලට තමන්ගේ මොහුකුරාගිය බවට ඒවා උචිතද කියලා බලන්න ඕනේ. දැන් විශේෂයෙන් අපි දකිනවා සමහර වෙලාවට ඇඳුම් පළඳුම් ආදිය තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති ඇඳුම් පළඳින. එතකොට කාන්තාවන් සමහරලාට බොහෝ වයස්ගත වෙලා අර තරුණ තරුණිය අඳින්නාසේ ඒ සමහරලාට තරම්වත් සංවරයක් නැතුව ඇඳුම් පළඳින අඳින පළඳින හැටි. ඒ වගේම යම් යම් ආදරණ පරිහරණය කරන හැටි. එතකොට තමන්ට තියනවා වෙන්න පුළුවන්. තමන්ට පාවිච්චි කිරීමේ හැකියාව තියනවා වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ වයස් මට්ටමට ඒ ඇඳුම, ඒ ආභරණේ කොතෙක් දුරට උචිතද? ඒවා දකින්න කොහොමද ගැන කල්පනා කරන්න. මේ විදිහට ටිකක් පිළිබුද්ධියෙන් හිතලා අවශ්‍යතාවය තෝරන අරගෙන ඒ වගේම Tamanගේ ලැබීම, Tamanට ඔරොත්තු දීම, Tamanට ගැළපෙන නොගැළපෙන ගතිය මේවා පිළිබඳව සිහිනුවණින් සිතන්නට නොහැකි වෙන්නේ අනුන්ට වඩා අනුන්ට ඉහළින් තමන්ගේ ප්‍රතිරූපේ මවාපෑම එහෙම නැත්නම් අරගොල්ල මේ විදිහේ අඳුම් පළඳුන්නම් අඳින්නේ අපි ඊට වඩා මෙහෙම අඳින්නට ඕන අන්න මේ විදිහේ ආභරණම් පාවිච්චි කරන අපි ඊට වැඩිය පාවිච්චි කරන්න ඕන කියන මේ සාරම්භයෙන් සිත කෙලෙසුම තම තමන්ට ඒවා පාවිච්චි කරන්න උචිත අනුචිත භාවය පිළිබඳව තමන්ට නොඇටහි යනවා. සමහර වෙලාවට අනිත් අය මඟුල් ගෙදර ගත්ත අහවල් හෝටලේ එතකොට අපි ඒ නිසා ඊට වඩා වැඩි මිලක් දීලා ඊට වඩා ලොකු හෝටලයක අපේ මංගල සාදේ උපන්දින සාදේ ගන්න ඕන. ඒගොල්ලෝ කෑම පිටානක් මේ මට්ටමටයි ගත්තේ අපි මෙච්චර මට්ටමකින් ගන්න ඕන. ඒගොල්ලෝ මගුල් ගෙදරට ඒගොල්ලෝ උපන්දින සාදේට මේ වගේ අඳුම් පළඳුම් අඳගෙන ආවේ අපි මෙහෙම වඳින්න ඕන. මේ විදිහට පින්නතුන් ගෙවල් දොරවල් යාන වාහන ඒ වගේම කෑම බීම ඇඳුම් පළඳුම් මේ නොයෙක් කාරණා පිළිබඳව අනුන් කරනවට වඩා තමන් ඊට වඩා ඉහළින් කැපී පෙනෙන්නට, මතුවී පෙනෙන්නට, තමන්ගේ ප්‍රතිරූපය ප්‍රදර්ශනය කරන්නට යම් යම් දේවල් කරන්න හිතන ගතිය මේ ආරම්භයේ තියෙන දුර්වලකමයි. ඒකේ ආරම්භයෙන් සිට කෙලෙසුණු තැන, අඳුරු වූ තැන, ඒ වයින් සිද්ධ වෙන අනර්ථ, පරිහානිය තමන්ට පෙනෙන්නේ නැහැ. ඒ නිසාම ඒ පුද්ගලයා අත්‍යච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා කියන මේ ක්ලේශයන්ගෙන් පරිහානියටපත් වෙනවා. අත්‍යච්ඡතාවය කියලා කියන්නේ තියෙන දේවල් වලට වඩා ප්‍රණීතාකාරයෙන් එතකොට දැනට Tamanට වාහනයක් තියෙනවා නම් ඊට වඩා උසස් වාහනයක්. දැනට Tamanට ගෙවල් දොරවල් තියෙනවා නම් ඊට වඩා උසස් ගෙවල් දොරවල්. දැනට අඳුන් පළඳුන් තියෙනවා නම් ඊට වඩා උසස් අඳුන් පළඳුන්. දැනට ආභරණ තියෙනවා නම් ඊට වඩා උසස් ආභරණ. මේ විදිහට හැම තිස්සෙම අර තියෙන එකට වඩා වඩා උසස් එකක් වඩා ප්‍රණීත එකක් ලබන්නට අපේක්ෂා කරන ගතිය තමයි අත්‍යච්ඡතාවයයි කියලා කියන්නේ. මහච්ඡතාව කියලා කියන්නේ තියෙන එක වගේම දෙයක් වෙන්නට පුළුවන් හැබැයි එකක් තියෙනවා නම් දෙකක් ගන්නට ඕන දෙකක් තියෙනවා නම් හතරක් ගන්නට ඕන එහෙම වඩා වඩා වැඩිපුර අපේක්ෂා කරන ගතිය තමයි මහිච්ඡතාවය කියන්නේ. අත්‍යචතාවය කියලා කියන්නේ තියෙන එකට වඩා උසස් දෙයක් ගන්නට හිතන ගතිය. මහිච්ඡතාවය කියලා කියන්නේ තියෙනවට වඩා දෙතුන් ගුණයෙන් දේවල් වැඩි කරගන්නට හිතන ගතිය. එතකොට මේ සාරම්භය නිසා සමහර වෙලාවට අනිත් අයට එක ඉඩමක් එක ගයක් තියෙනවා නම් අපි ගෙවල් දෙකක් හදන්න ඕන. කොළඹත් එකක් හදන්න ඕන, නුවරත් එකක් හදන්න ඕන. අපිට පිටරටිනුත් තව එකක් තියෙන්න ඕන. මේ විදිහට හිතන ගතිය. දැන් මේවත් වෙනතුනේ හැමෝටම එක වගේ හිතනව නෙමෙයි. ඒ පුද්ගලයා ජීවත් වෙන තරාතිරම අනුව තමයි ඕනෝන්ගේ ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි හිතමු රජකම් කරන කෙනෙකුට ඒ සාරම්භය ඇති වෙන්නේ රාජ්‍යත්වයට ගැලපෙන ආකාරයට අනිත් රජවරු අනිත් සිටුවරු අනිත් දේශපාලනඥයෝ දිහා බලාගෙන තමයි ඒ පුද්ගලයාගේ සාරම්භය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය මිනිස්සු විදිහට නෙමෙයි යම්කිසි ධනපති පන්තියේ කෙනෙක් තුළ සාරම්භය ක්‍රියාත්මක වෙනකොට ඒතනත්තා කල්පනා කරන්නේ තමන් ජීවත් වෙන මට්ටමේ අය සහ තමන්ට ටිකක් ඉහළ මට්ටමේ ඉන්න අය සම්බන්ධ එතකොට අපි හිතමු යාචකයෙක් සම්බන්ධව කතා කළත් ඒ යාචකයා තුලත් ආරම්භය ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඔහු ජීවත් වන සීමාවේ ඊට වඩා ටිකක් ඉහළින් තමන්ගේ පරාතිරම පවත්වා ගන්න. පැවිද්දෙක් තුල ආරම්භය මතුවෙන්නට පුළුවන්. අනිත් පැවිද්දන්ට වඩා අන්නයට වඩා ඉහළින් තමන්ගේ ප්‍රතිරූපය පවත්වා ගන්න තමන් පරිහරණය කරන සිවුරු පාත්‍ර ඒ වගේම තමන්ගේ වාහන තමන්ගේ පන්සල, තමන්ගේ දායකයෝ, තමන්ගේ ගෝලබාලෝ මේ විදිහට අන් අයට වඩා හැමතිස්සෙම සසඳන්නට කල්පනා කරන්නේ තමන් සමග සමමත්තමේ ඉන්න සහ තමන්ට ටිකක් ඉහළින් ආසන්නව සංසන්දනය කරන්න පුළුවන් අය සමග සැසඳමින් තමයි මේ ආරම්භය ඇති වෙන්නේ. එහෙම නැතුව යාචකයෙකුට කවදාවත් රජෙක් හිතන මට්ටමට ආරම්භය ඇති නොවෙන්නට පුළුවන්. හැබැයි ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමාණය මත ඒ ඒ තරාතිරම මත තමන් අසුරු නිසුරු කරන පුද්ගලයන්ගේ ස්වરૂපය මත ඊට වඩා වැඩියෙන් කරන්නට එතකොට මේ සාරම්භය හැම කෙනෙකුගේම මනසේ ඒ ඒ ප්‍රමාණයෙන් මතුවෙන්නට පුළුවන්. එතකොට අත්‍යච්ඡතාවයේ වශයෙන් මතුවෙන්නටත් පුළුවන් මහිච්ඡතාවයේ වශයෙන් මතුවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වඩා උසස් විදිහෙන් දේවල් කරන්නට හෝ එහෙම නැත්නම් වැඩි වැඩියෙන් කරන්න. නමුත් එහෙම කරගන්නට තමන් උපයන ධනය ප්‍රමාණවත් නොවනකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් උපයන දේ හතරට බෙදලා ඒන් කොටස් දෙකක්ම නැවත ආයෝජනය කරන්න තමන්ගේ ව්‍යාපාර හෝ ධන සම්පත් වඩා වර්ධනය කරගන්න. ඊට පස්සේ ඉතිරි වෙන කොටස් දෙකෙන් එක කොටසක් තැන්පත් කරලා තියන්න හතරෙන් එක කොටසක් තමයි Tamanta ජීවත් වෙන්න, පින්කම් කරන්න, දන් දෙන්න මේ හැම දෙයකම යොදවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නමුත් එහෙම කරනවා තබා අර කොටස් දෙකක්ම තමයි අනුභව කරලා ආයෝජනය කරන්න තියෙන කොටස් දෙකත් අනුභව කරලා ඒ උපයා ගන්නා දේන් හතරෙන් හතරම භුක්ති විඳලා මදි වෙනකොට තව ණයටත් අරගෙන ඒකත් භුක්ති ඉඳලා ජීවිත කාලෙම ණය ගෙවන්නට නොහැකිව පීඩා විඳිනයි සමාජයේ බොහෝ කොට අපි දකිනවා. ඒ ණය ගෙවා ගන්නට බැරුව ඊට පස්සේ යම් යම් වංශනික දේවල් කරන අය, හොරකම් කරන අය, නරකම් කරන අය, ඒ වගේම අල්ලස් ගන්න අය, ඒ වගේම වෙනත් දූෂිත ක්‍රම වලින් නොකලමුතු වෙළඳාම් කරලා මත්පැන් වෙළඳාම මත්ද්‍රව්‍ය වෙළඳාම දැන් වර්තමානයේ ඒවා ගොඩාක් පාලනය කරන්නට උත්සාහ කළත් පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වෙන්නේ කුමක් නිසාද? මිනිස්සුගේ මේ අත්‍යච්ඡතාවයේ මහිච්ඡතාවයේ නිසා සීමා මායිම් හඳුනා නොගෙන තමන් හම්බ කරන්නේ මොකටද පාවිච්චි කරන්නේ කුමක් සඳහාද ඇත්තටම තමන්ගේ අවශ්‍යතා මොනවද කියලා නිනව නැතුව මිනිස්සු සල්ලි හම්බ කරන්නට ඒ වගේම දේපල එකතු කරන්නට පෙළඹෙනකොට ඒ සාරම්භයෙන් කෙලෙසෙන ස්වභාවය නිසා මිනිසුන්ට මේ ධර්මතා නොපෙනී යනවා. ඒ නොපෙනී ගිය තන ඒ අය බොහෝ අපරාධ කරලා කවුකම් කරලා හෝ සම්පත් උපයා ගන්නට රැස් කර ගන්නට වෙහෙසෙනවා. අවසානයේ ජීවිත කාලෙම වෙහෙසටපත් වෙලා අකුසල් සිද්ධ කරගෙන ණය ගෙවා ගන්නට බැරුව ඊළඟට බොහෝ නොකල යුතු කටයුතු වලට පෙළඹිලා මේ ලබාගත්තු මනුස්ස ජීවිතය මෙලවිනු සැකරින පරිසානියට පත් කරගෙන නම් අවසන් ගමන් යන්නේ ඒ ජීවිතයේ පුද්ගලයා ධනෙ හම්බ කරන්නේ කුමක් සඳහාද කියලා නැවත නැවත සිතා බැලිය යුතුයි. නමුත් ඒ සිහි බුද්ධියේ තනත්තට අවදි නොවෙන්නේ මේ අනුන් කරනවාට වඩා දේවල් කරන්න ඕන කියන මේ සාරම්භයෙන් සිත කෙලස්වන නිසා එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට සිත කිලිටි කරන මනෝභාවයක් හැටියට. එනිසා මේ සාරම්භය හේතු කොටගෙන අත්‍යච්ඡතාවය ඇති වෙන්නට පුළුවන් මහිච්ඡතාවය ඇති වෙන්නට පුළුවන් ඒ වගේම පාපිච්ඡතාවය පාපිච්ඡතාව කියලා කියන්නේ පාපකාරී විදිහට දේවල් උපයන ස්වභාවය. පෞකම් කරලා හෝ වැරදි කරලා හෝ අපරාධ කරලා හෝ තමන්ගේ අවශ්‍යතා තමන්ගේ හැඟීම් ඉටු කරගන්නා ගතිය. මෙන්න මේ විදිහට පින්නතුනි ලෝභය මුල් කොටගෙන මේ ආරම්භය ඇති වෙනකොට ඒ තනත්තා අත්‍යච්ඡතාවෙන් මහිච්ඡතාවෙන් පාපිච්ඡතාවෙන් මනස කෙලසාගෙන යථා ලාභ යථා බල යථා සාරුප්ප කියන සන්තෝෂයෙන් පරිහානියටපත් වෙලා නිරන්තරයෙන් ප්‍රශ්නා මූලිකව හැඟීම් අවශ්‍යතාව වෙනකොටගත නොහැකිව හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන ගතිය ඒ තනත්තා තුලින් මතුවෙන්නට පුළුවන් එය ඔහුටත් අනර්ථකාරී ඔහුගේ සිත කිලිටි කරනවා සමාජයටත් අනර්ථකාරී ඒ වගේම අන්නයටත් බොහෝ අනර්ථයන් සිද්ධ වෙනවා මෙලවින් පරලවින් දෙපසින්ම පිරිහෙන්නට ලෝභ මූලිකව සිදු කෙරෙන මේ සාරම්භය විශේෂයෙන් හේතුවක් වෙනවා ඉන්දිට තව සමහර අවස්ථාවල ද්වේෂ මූලිකව ආරම්භය ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක් Tamanට බැන්න ඒ මනුස්සයා බනිනවට වඩා Taman බනින්න පෙළඹෙනවා. අනිකා තමන්ට පහර දුන්නොත් ඔහු එකපාරක් නම් ගහුවේ දෙතුන් වරක් ගහන්නට පහර දෙන්නට පෙළඹෙනවා. අනිත් තැනත්තා තමන්ගේ යම් කිසි භාණ්ඩයකට හානි කළා නම් ඔහු සතු සියල්ලක් සිනවිසිනු කරන්නට පෙළඹෙනවා. ඔහු Tamanට ජීවිත හානියක් කරන්නට උත්සාහ කළා නම් ඔවුන්ගේ પરම්පරාවම නැති කරන්න ඕන කියලා හිතනවා. මේ විදිහට Tamanට කරනවට වඩා වැඩි විදිහේ හානියක් අනෙකාට කරන්නට පළුදන්නට හිතන ගතිය තමයි ද්වේෂමූලික සාරම්භය කියන්නේ. එතන තියෙන්නේ කර්මතරයේ කර්මය කියන්නේ Tamanට කළාට වඩා වැඩිපුර හානියක් අනෙකාට කිරීම. ඒතර අනිකා සભ્ય වචනයෙන් බලනවා නම් තමන් අසભ્ય වචනයෙන් බලින්නට පෙළඹෙනවා. අනිකා අසભ્ય වචනයෙන් බලනවා නම් තමන් ධනහානි කරන්නට පෙළඹෙනවා. අනිකා ධනහානි කරනවා නම් තමන් ජීවිත හානි කරන්නට පෙළඹෙනවා. අනිකා එක් ජීවිතයක් විනාශ කරනවා නම් තමන් පරම්පරාවම විනාශ කරන්න ඕන කියලා ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට තමන්ට කරන අපරාධය යම් බඳුද ඒ ඊට වඩා දෙගුණෙන් තෙගුණෙන් දහස් ගුණෙන් කරන්නට ඒ තනත්තා හිතන ගතිය පෙළඹෙන ගතිය තමයි මේ දේශමූලික සාරම්භයේ ස්වභාවය. පින්තුනේ එය ඊටාම අනර්ථකාරී කුමක් නිසාද තමන් සංසාරික වශයෙන් සිද්ධ කරගත්තු යම් අකුසල කර්මයක් විපාක දීම් වශයෙන් තව කෙනෙකුගෙන් බඳුන් අහන්නට පහර කන්නට යම් යම් අවස්ථාවල කරුණු පෙළඹෙන්න එළඹෙන්නට පුළුවන් පින්තුනේ ඒ වගේම සාංශාරික අකුසල කර්ම වගේම මේ ජීවිතේ අපි කතා කරන විදිහේ දෝෂය, අපි ක්‍රියා කරන විදිහේ දෝෂය, අපි හැසිරෙන ආකාරයේ තියෙන වැරද්ද ඒවට හේතු වෙන්නට පුළුවන්. නමුත් සැබවින්ම මේ ගැටලුව මතුනේ කුමක් නිසාද කියලා ප්‍රත්‍යක්ෂ නොවලින් සොයන්න බලන්නේ නැතිව අර සමාජයෙන් අපට පැමිණෙන අතවාදයේ හෝ සමන්ත සිද්ධ වෙන අලාභෙන් සමන්ත සිද්ධ වෙන චිත්ත පීඩාව හේතු කොටගෙන කුපිත වෙලා ඊට වඩා වැඩි අනර්ථයක් ඒ තමන්ට අනතුරු කරපු තැනට කරන්න ඕන කියලා වෛරීව ඒ පරිගණීම් සහගත හැඟීමෙන් ක්‍රියා කරන ගතිය බොහෝ දෙනාගේ සිත් සතන් තුළ නැතු වෙනවා ඒතර එහෙම නැති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ මේ සාරම්භයෙන් සිත කෙලසී යන නිසා මට මෙහෙම කළා නම් මං ඊට වඩා දෙගුණයකින් ඒ හානිය අනුන්ට කරන්න ඕන කියලා හිතන ගතිය. වෙනපුණිය සිතුවිල්ලෙන් තමන්ගේ සිත කෙලසෙනවා පමණක් නෙමෙයි තමන් පාපයට පෙළඹෙනවා තමන් අකුසලයට පෙළඹෙනවා ඒ තමන් කරන අකුසලයේ ආදීනවය එහි තියෙන බරපතලකම තමන්ට නොපෙනී යන කුමක් නිසාද අර සාරම්භයෙන් සිත අඳුරු වී පවතින නිසා එතකොට සාමාන්‍යයෙන් පව් කමක් කරන කෙනෙකුට පසුව හෝ කල්පනා වෙනවා මම කලේ වරදක් කියලා ඒ වගේම ඒක අකුසලයක් ඒකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා කියලා එතනත්තාට පසුව හෝ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නත් පුළුවන්. හැබැයි මේ සාරම්භයෙන් සිට කෙලසුනහම එතනත්තාට තමන් කරපු වරද පෙනෙන්නේ නැහැ. තව ඒක කළා මදි කියලා තමයි හිතෙන්නේ. තව මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන මම මොකටද නිකන් පරදින්නේ අපි මොකටද නිකන් පාච්චල් වෙන්නේ නෝන්ජල් වෙන්නේ මම මෙහෙමත් අපිට කරන්න පුළුවන් කියලා අපි පෙන්වන්න ඕන කියලා තමන්ට තියෙන සියලු බල පුළුවන්කාරකම් පොලිසිය අය අඳුරනවා නම් ඒ වගේම වෙනත් දේශපාලනඥයෝ අඳුරනවා නම් වෙනත් නරකම් කරන කණ්ඩායම් අඳුරනවා නම් ඒ සියලු දෙනාගේ සහයෝගය අරගෙන හරි අර තනත්තාට පාඩමක් උගන්වන්න ඕන මට්ටු කරන්න ඕන කියලා තමයි ඔහුට හිතෙන්නේ. දැන් අර සාමාන්‍යයෙන් වැරද්දක් තවකමක් කරන කෙනාට ඒ ගැන පසුතැවීම ඇති වුණා වුණත් ඒ නැගී සිටින්නට ඕන කියලා අදහස් ඇති වුණා වුණත් මේ ස්ථාරම්භයෙන් සිට කෙලසාගෙන අන්න සමග ගැටෙන තනත්තාට තමන් කරපු වරද නෙමෙයි පෙනෙන්නේ තමන් කරපු දේ තව මදි ඊට වැඩියෙන් කරන්නට ඕන කියලා තමයි ඒ තනත්තාගේ සිත පෙළඹෙන්නේ. ඒකට වැඩි වැඩියෙන් කරන කරන තරමට තමයි ඒ තනත්තාට තෘප්තියක් ඇති වෙන්නේ තමන්ගේ බලපුලුවන්කාරකම අනිත් අයට වඩා වැඩියෙන් මතු කරන්නට තමන් සමත් වුණා තමන් දක්ෂ වුණා තමන්ගේ හැකියාව ඊට වඩා වැඩි තමන්ගේ පුළුවන්කාරකම ඊට වඩා වැඩි කියලා ඔහු තමන් කරන අපරාධයෙන් තෘප්තිමත් වෙනවා සතුටටපත් වෙනවා මිසක් ඒක වරදක් හැටියට දැකලා ඒන් නිදෙන්නට ඒතනත්තට නොහැකි වෙන කුමක් නිසාද මේ ආරම්භයෙන් සිත කෙලෙසී පවතින නිසා ඒ වගේම තුනතුන අපි සිහිපත් කළා සමහර වෙලාවට කුසල් කරද්දී ඒ ආරම්භය මතුවී එන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතෙක් අපි පැහැදිලි කළේ ලෝභයෙන් සහ ද්වේෂයෙන් අකුසල මූලිකව ආරම්භය මතුවෙන හැටි. ඒ වගේම අපි මුලින් සිහිපත් කළා පින්කම් කරනකොට ආරම්භය මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අහවලා දන් දෙනවා ඒ ඒ දෙන දාණයට වඩා උසස් විදිහින් අපි දෙන්නට ඕන. අහවලුන් සිල් රකින්න අපිත් එහෙම සිල් රකින්න ඕන. අහවලුන් භාවනා කරන අපිත් භාවනා කරන්න ඕන. එතකොට අනිත් අය කරන පින්කම දැකලා හරි තමනුත් පින්කමක් කරන්න ඕන කියලා හිතන එක වරදක් නෙමෙයි පින්තුනේ. නමුත් මෙතන වැරද්ද තියෙන්නේ අනිත් අය යටපත් කරලා තමන් ඉහළට මතුවෙන අදහසින් ඒ පින්කම් කිරීම. දැන් මේ මිනිස්සුන්ගේ පවතින මේ දුර්වලකම හඳුනාගත්තාම සමහර අය ඒ මිනිස්සු රවට්ටන අදහසින්ම එබඳු වංචනික උපාය මාර්ග යොදනවා. ඒ කියන්නේ වෙනතුනේ සමහරලාට දැන් කාසි මිල මුදල් එකතු කරන තැනක් වෙනවා ටිකක් වැඩි වටිනාකම් ඇති නෝට්ටු ටිකක් කල්ලාතුව දාලා තියෙනවා. එහෙම දාලා තිබ්බෙන් පස්සේ අනිත් වෙනා හිතන කලින් ආපුවා මෙහෙම දාලා තියෙනවා අපි නම් ඊට වැඩිය ලොකු නෝට්ටුවක් දානවා. එතකොට අර දුර්වලකම තේරුම් ගත්තහම සමහර වංචනිකයෝ ඒ විදිහට වංචා කරන්නටත් ඒකම යොදා ගන්නවා. ඊළඟට සමහරලාට මුදල් එකතු කරන යම් කිසි ලේඛනයක් තියෙනවා නම් ඒකේ උඩින්ම වැඩි මුදලක් ලියලා තියෙනවා. ඒතකොට ඊට පස්සේ අය අහවල මෙච්චරකුත් කියලා නම් අපි මොකටද ඊට වඩා පල්ලහ මට්ටමක් ලියන්නේ අපිත් ඊට වඩා ලියන්න ඕන කියලා ඊටත් වැඩි ගාණක් ලියනවා. එතකොට අර එකතු කරගන්න කැමැත්තාට ඒකෙන් යම් කිසි වැඩි මුදලක් ලබා ගන්නට අවස්ථාවක් සැලසෙනවා. එහෙම ඇතැම් අය මිනිස්සුන්ගේ මේ දුර්වලකම් තේරුම් ගත්තාම උපායශීලීවත් ක්‍රියාත්මක වෙනවා. එහෙම කරන්නට පුළුවන් වෙලා තියෙන කුමක් නිසාද? පින්කම් කරද්දී මිනිස්සු සාරම්භයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා අනුකලාට වඩා කරන්නට. එතකොට එහෙම කරන්නට පෙළඹෙනකොට සංහාවෙන්, මානෙන්, දිට්ඨියෙන් සිත කෙලසෙන නිසා එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට නිවන් මඟ අහුරන්නට හේතු වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අනිත්‍යයට වඩා අපි ඉහළින් ඉහළින් ඉන්නවා කියලා පෙන්වන්නට මාන්නේ පෙරදරි වෙලා එහෙම කරන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ වගේ නෙමෙයි මම මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා සක්කාය දිට්ඨිය මුල් වෙලා කටයුතු කරනවා. එහෙම නැත්නම් සතර ගමනේ පින්කම් කළාම තමයි සැප ලැබෙන්නේ. ඒගොල්ලෝ එහෙම කරනවා අපි ඊට වැඩියෙන් කරගන්න ඕන සතරේ සැප විඳින්නට කියලා එක්ක තණ්හාව මුල් කරගෙන පින්කම් කරන්නට පෙළඹෙනවා. එතකොට මේ කවරාකාරයෙන් හෝ අපි කරන්නේ හොඳ වැඩක් නම් ඒකෙන් සමාජයට යහපතක් වෙනවා. අනිත් අය ලියලා තියෙන ගානට වැඩි ගානක් අපි ලියන්න ඕන කියලා හිතලා හරි මුදලක් ඒ විදිහට සටහන් කරලා පරිත්‍යාගයක් කරනවා නම් ඒ පරිත්‍යාගයෙන් ලෝකෙට යහපතක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ සිත සුලසිලා. එතකොට අපි නිසා ලෝකෙට යහපතක් වුණා නම් එබඳු යහපතක් සසර ගමනේ අපට සිද්ධ වෙනවා. හැබැයි ඒ නිවන් දකින්නට හේතු වෙන්නේ නැහැ, කෙලෙස් නසන්නට හේතු වෙන්නේ නැහැ. අනිත් අය දන් දෙන නිසා මානෙන් හරි තමන් දන් දෙනවා නම් පරෝපකාරය සඳහා පෙළඹෙනවා නම් ඒ අනුන්ට උපකාර කිරීමේ පරිත්‍යාග කිරීමේ පිහිට අපට සතර ගමනේ ආපසු ප්‍රතිලාභයක් හැටියට ලැබෙනවා. හැබැයි ඒ කුසලය කෙලස් නැසන්නට අපට හේතු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්න තුනේ සාරංජ නිසා යම් කිසි කෙනෙක් කුසල් කරනවා නම් ඒ කුසලය වට්ටගාමිනී කුසලයක් හැටියට සතර සතේ පිණිස හේතු වෙනවා. හැබැයි විවට්ටගාමිනී කුසලයක් හැටියට නිවනට උපකාර වෙන පාරමිතා කුසලයක් වෙන්නේ නැහැ. පාරමිතාවක් වෙන්නේ හැම විටම කෙලෙස් දුරු කරන්නට උපකාර වෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් මතුවම තණ්හා, දිට්ඨි, මානයන් යටපත් වන ප්‍රේෂයක් පමණයි කෙලෙස් දුරු කරන්නට අපට හේතු වෙන්නේ. ඒ නිසා සාරංශ මුල් කොටගෙන යම් කෙනෙක් කුසල් කරනවා නම් ඒ කුසලෙහි යම් කිසි සාංශාරික සැප විපාකයක් ලැබෙන්නට පුළුවන්. ඒවා නිවන් දකින්නට උපකාර නොවන නිසා පාරමිතා කුසල් හැටියට විවත්තගාමිනී කුසල් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ විදිහට කුසල් කරද්දිත් අකුසල් කරද්දිත් දෙපසටම මේ සාරම්භය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මේ தත්ත්වය පාලනය කරගන්නට අපට අත්‍යවශ්‍ය කාරණයක් තමයි ප්‍රඥාවෙන් යුක්තව හැඟීම් සහ අවශ්‍යතා වෙන් කර ගැනීම. ඒ කියන්නේ දැන් කුසලයක් කරනකොට උනත් අපි තෝරුම් ගන්නට ඕන හැඟීම් වලට වහල් වෙලා කුසල් කිරීම නෙමෙයි. අන් අය කරන නිසා අන් අයට වැඩියෙන් කරන්න හිතන එක නෙමෙයි. කුසල් වැඩිපුර කිරීම හොඳයි අවශ්‍යතාවය සලකාගෙන. අනිත් අය එක දානයක් දෙනවා නම් අපේ මාසෙකට දෙපාරක් දන් දීම වරදක් නෙමෙයි. නමුත් අනිත් අය කරන එකට වඩා වැඩියෙන් කිරීමේ අදහසින් නෙමෙයි දන් දීමේ වටිනාකම තේරුම් අරගෙන මාසෙකට දවස් දෙකක් නෙමෙයි මාසෙකට දවස් කිසියම් දන් දෙන්නට පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ වගේම අවශ්‍යතා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒව සොයලා බලලා උපකාර කරන එක හොඳයි. අනිත් අය එක්කෙනෙකුට නම් උපකාර කරන්නේ අපිට දස දෙනෙකුට උපකාර කරන්න පුළුවන් නම් ඒ වඩා හොඳයි. හැබැයි අන් අය පරදවා කටයුතු කරන්නට නෙමෙයි ඒ ලබන අයගේ අවශ්‍යතාවය සලකාගෙන සහ සසර ගමනේ කුසලය අපට යහපත සඳහා නිවනටත් උපකාර වෙන ආකාරයෙන් නුවණින් කල්පනා කරලා අවශ්‍යතා පෙරදරිව කුසල් කරන්නට පුළුවන් නම් ඒක තමයි ඥාන සංපයුක්ත කුසලයයි කියන්නේ. ඒ නිසා පින්කම් කිරීමේදී හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව තණ්හාවෙන්, මානෙන්, දිත්තේන් සිත කෙලසා ගන්නේ නැතිව ප්‍රඥාවෙන් හේතුඵල හඳුනාගෙන කුසල් කරන්නට, බහුලව කුසල් කරන්නට, ප්‍රතිපදාවෙහි යෙදෙන්නට, සිහිනුවන අවදි කර ගැනීම සාරම්භයෙන් සිත මුදවා ගන්නට අත්‍යවශ්‍යයි. එවැගේම භෞතික සම්පත් පරිහරණය කරනකොටත් විශේෂයෙන්ම තුන තුනේ හැඟීම් වලට වහා නොවි කටයුතු කරන්නට පුහුණු වීම. ඒ කියන්නේ දැන් ගෙවල් දෙකක් තිබුණයි කියලා ඇඟන් දෙකක් අපිට එකවර නිදියන්න බැහැනේ. අපිට බොහෝ ධන සම්පත් තිබුණා කියලා ආමාශයට ඔරොත්තු දෙන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් අපිට ආහාර ගන්නට බැහැනේ. ඒ කාරණා ගැන නුවණින් ප්‍රත්‍යක්ෂ කරලා බලන්නට ඕනේ. ඒ නිසා කුසගිනි නිවන්නට පුළුවන් ආමාශයේ සීමා සහිත නිසා හැබැයි කෑදරකම සංසිඳවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ සලකාගෙන සම්පත් පරිසරණය කරන්නට අපට පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණයට තමයි මේ අනුන්තරයා කටයුතු කරන්නට යන්නේ නැතුව අනුන්ට වඩා දෙගුණයකින් තමන් ලෝකයේ ඉදිරියේ කැපීපෙනෙන්නට උත්සාහ කරන්නේ නැතුව තමන්ගේ ප්‍රතිරූපය අන් අය ඉදිරියේ ඔසවා තබන්නට වෑයම් කර කරන්නේ නැතිව තමන්ගේ අවශ්‍යතා මොනවද තමන් ජීවත් වෙන්නේ කවරාකාරයෙන්ද තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථ මොනවද කියලා හඳුනගෙන ඒ තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථ වලට අනුකූලව ජීවිතේ පවත්වා ගන්නට අපි සිහිනුවණින් ක්‍රියා කරන්නට ඕන. එහෙම නොවුනොත් අපේ යන්නේ කොහෙද කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද ජීවිතයේ අරමුණු පරමාර්ථ මොනවද කියලා නිනව නැතිව ලෝකයේ අන් අය දිහා බලලා ඒ විදිහට ඒ විදිහට හැසිරෙන්නට උත්සාහ කරලා නිකම්ම ලෝකයේ තුල දෝලණය වෙලා බොහෝ පෞකම් කරගෙන මනුස්ස ජීවිතෙන් සමුගන්නටයි සිද්ධ වෙන්නේ. ඒකේ නොවන්නට නම් ජීවිතයේ අරමුණු පරමාර්ථ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරන්නට තරම් සිහිබුද්ධිය අවදි කරගන්න ඕන. ඒ බඳු පින්නතුන්ට තමයි ආරම්භයෙන් සිත නොකලසී පවත්වා ගන්නට හැකියාව ලැබෙන්නේ. එවැගේම පින්නතුනේ දේශමූලිකව යම් කිසි කෙනෙක් සාරම්භයෙන් ක්‍රියාත්මක වෙනකොට බණිනයට ඊට වැඩියෙන් බණින්න ගහන අයට ඊට වැඩියෙන් ගහන්න හානි කරන අයට ඊට වැඩියෙන් හානි කරන්න හිතනකොට එයයි කල්පනා කරන්න ඕන සතර යම් කිසි අකුසල කර්මයක් හේතු කොටගෙන මේ ජීවිතය අපට දැනුම් අහන්නට දුක් විඳින්නට සිද්ධ වෙලා තියෙනවා ඒ අකුසල කර්මය කෙසේ හෝ අවමහානියකින් ගෙවා දමන්නට උත්සාහ කරනවා විනා එකට එක කරන්න ගිහිල්ලා තව දෙගුණයෙන් අකුසල් කරගත්තොත් මේ එක අකුසලයක් කරගෙන මේ ජීවිතේ මෙහෙම දුක් විපාක විඳින්න වෙනවා නම් මේ කලි ගැනීම නිසා මේ ඊට වඩා අපරාධ කරන්නට පෙළඹීම නිසා සසර ගමනේ මොනතරම් දුක් විපාකයක් අපට විඳින්න වෙනවද කියලා ටිකක් සිහිනුවණින් කල්පනා කරලා බැලිය යුතුයි. ඒ නිසා බිරිඳගෙන් හෝ සැමියාගෙන් හෝ දරුවාගෙන් හෝ අම්මා තාත්තගෙන් හෝ සහෝදරයෙක්ගෙන් ඥාතියෙක්ගෙන් හෝ අසල්වැසියෙකුගෙන් හෝ එහෙම නැත්නම් මිතුරෙකුගෙන් හතුරෙකුගෙන් හෝ Tamante යම් කිසි කරදරයක් පීඩාවක් පැමිණෙනවා නම් කර්මයේ කර්ම ඵලයට උරුම කොට සිටිනවා කියන කාරණය නුවණින් තේරුම් අරගෙන සතර කරගත් අකුසල කර්මය යම් ආකාරයකින් ගෙවා දමන්නට උත්සාහ කරන අතරතුරේ නැවත අකුසල් කර නොගන්නට අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ගිනාපු අකුසලයේ ගෙවන්න ඕන කියලා අර සිද්ධ වෙන දේ එහෙමම සිද්ධ වෙන්නට ඉඩ හරින එක නෙවෙයි පින්නතුනි. සිදු වෙන දේ පුළුවන් තරම් වළක්වා ගන්නට උත්සාහ කරන්න ඕන. Tamanටත් අනුන්ටත් සිද්ධ වෙන හානිය අවම කරගන්නට වෑයම් කරන්නට ඕන. ඒ අතරතුරේ අපේ නැවත ඒ පදනම් කොටගෙන අකුසල් සිද්ධ වීම හැකියතාක් වළක්වා ගන්නට පාලනය කරගන්නට වෑයම් කරන්නට ඕන. මෙන්න මේ විදිහට අකුසල ආරම්භය මතුවෙනකොට ඒ අපි සිහිපත් කළා ලෝභ වශයෙන් මතුවෙන්නට පුළුවන් ද්වේෂ වශයෙන් මතුවෙන්නට පුළුවන් ද්වේෂයේ හැටියට මතුවෙනකොට පාපේ අසද්ධර්මයේ ආදීනව නොපිනී යන නිසා සිහිනවන අවදි කරගෙන කරන අකුසල තමන්ගතම පතිත වෙනවා අනුන්ට හිංසා කළා අනුන්ට පීඩා කළා විද්දලා තමන් ජයගත්තා වගේ මේ මොහොතේ තෘප්තියක් ඇති වුණාට ඒ සියලු දුක් විපාකයන් ආපසු මා කාලේ තමයි පතිත වෙන්නේ කියන බව නුවණින් තේරුම් අරගෙන පාපයෙන් අකුසලයෙන් වළකින්නට වෑයම් කරන්නට ඕන අනුන්ට වඩා වැඩිපුර සම්පත් පරිහරණය කරන ප්‍රතිරූපය නැතු කරගන්නට වෑයම් කරද්දී තමන් සිහිනුවණින් යුක්තව තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථ සහ අවශ්‍යතා තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවේ කටයුතු කරන්නට වෑයම් කරන්න ඕනේ. ඒ වගේම කුසල් කිරීමේදී අන්නයට වඩා තමන් කරන්නට තණ්හා මාන දික්ඛෙන් පෙළඹෙනකොට කුසල් කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන තණ්හාවෙන් මානෙන් දික්ඛෙන් සිත කෙලසා ගන්නේ නැතුව අලෝභ අද්වේෂ අමෝහ මුල් කොටගෙන කුසල් කිරීමේ වැදගත්කම නුවණින් තේරුම් අරන් කුසල් කරන්නට පෙළඹෙන්න ඕන. අන්න ඒ විදිහට සිහිනුවන අවදි කරගන්නට හැකි වුණොත් පමණයි අපට සාරම්භයෙන් සිත නොකලසී සිත පිරිසිදුව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සාරම්භය නැති ක්ලේශ ධර්මය අකුසලයේදී මහා අනර්ථකාරී විදිහට ක්‍රියාත්මක වෙනවා කුසලයේදී නිවන් මඟ අහුරන්නට හේතු වෙනවයි කියන බව තේරුම් අරගෙන ඒ සාරම්භයෙන් සිත රැකගන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් සබා හැම දිනාටම බුදු ප්‍රසේදු මහරහතන් වහන්සේ නිවේශන සීපබින වදාළ උතුම් නිවනින් සමසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු බුදුන් ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුබස්රී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි ස්වාතිකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.